ඉතින් අපි පැය කමාරක් විතර කරන්න කියනවා දැන් පහයි වෙලාව. අපි සාමාන්‍ය කරන විදිහට ධර්ම දේශනාවෙන් පස්සේ ඒ ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ සාකච්ඡා කිරීම සුදුසු දෙයක් තියෙනවා නම් මතු කරගන්න මේ වෙලාව කියලා මම ධර්ම ගෞරවයේ ධර්ම සාකච්ඡාවක නාමයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා. ඇත්තටම පටිච්ච සමුප්පන්න භාවයක් නැතුවමත් නෙවෙයි අපිට මෙහෙම කියගේ පටිච්ච සමුප්පන්න භාවයක් ඕනේ නම් භෞතික විද්‍යාඥයෙක් අහුව රූපැති වෙන්නේ කොහොමද කියලා කන දෙයි කියලා කියනවා. ඒක ඉතින් මේ රූප දිශා රූප ඇති වෙනවා කියන එකනේ. නමුත් රූප ඇති වෙන්න නාම ධර්මත් හේතු වෙනවා. පස්ස ධර්ම නිසා හේතු නිසා ස්පර්ශය නිසා රූප ශබ්ද ගන්ධ රස කියන එකේ රූප බලනවද ශබ්ද අහනවද කියන එකේ ස්පර්ශනේ තීන්දුව කරන්නේ. ඕන රූප බලන්න පුළුවන්, තත් ශබ්ද අහන්න පුළුවන්, තත් ගන්ධ බලන්න පුළුවන් ස්පර්ශය තීන්දුව. ස්පර්ශයේ තීන්දුව කරන්නේ රූප බලනවා කියනකොට. ගන්ධ බැලීම අතහැර. රස බැලීම අතහැරලා. ශබ්ද ඇහිම අතහැර. මොකද ඒව හොඳ නෑ මේක හොඳයි කිය. බලනකොට පේනවා මේකත් අඩුපාඩු. විඳිනකොට තේරෙනවා මේක සතුටු නෑ. එහෙනම් මේක දිනු කරන්න චේතනාවක් මේ මේ රූපම ළමයි හරි මං ගත්ත තීන්දුව හරි නමුත් මේ රූපේ වර්ණය පොඩ වැඩි කරගත්තොත් ફોකස් එක වැඩි කරගත්තොත් ලොකු කරගත්තොත් එන්ලාජ් කරගත්තොත් ලැමිනේට් කරගත්තොත් ආන චේතනා පහළ වෙනවා. චේතනා පහළ වෙන්න වෙන්න නරියා පඹ ගාලේ වැටුණා වගේ අර තමන් පිළිගන්නේ නැහැ මේ සාද්දයක් එපා සූපයක් මේ ගඳක් එපා රසක් එපා කියලා ගත්ත රූපෙත් බංකොලොත් වෙච්ච එකක් ඒකත් සතුට සඳහා එන්නේ නැහැ කියන එක පිළිගන්නේ. ඒ වෙනුවට හිතනවා ඒක සතුට සඳහා එන්න නම් මම මේක සකස් කිරුවොත් හරියයි කියලා. ඒ සකස් කිරීම අපි චේතනාව. ඒ චේතනාව කරලා විඥානේ පැනලා දෙන්න. මෙන්න මම දෙන්නම් මේකට ප්ලෑන් එක බොතෙක්කල් කරුවේ කරදී අද වෙන්න ක්‍රමයි. කියලා එයා එතකොට ලකුණු ගන්නවා. ලකුණු ගන්න කවදාකවත් මගේ පැවැත්ම සඳහා නෙවෙයි විඥානයේ ලකුණු ගන්න හදන්නේ විඥානයගේ පැවැත්ම සඳහා අපි දාස වෙන්න එක විතරයි කරන්නේ. අපි ආට වේදිකාව සකස් කළ දෙන එක විතරයි කරන්නේ. අපි මේ උනාට පස්සේ හැම දෙයකටම රීසන් දෙනවනේ. ඒක අපේ බංකොලොත් භාවයේ මිස වෙන මොනම දෙයක්වත් ඔප්පු කරන්නේ. ලේසියට පහසුවට දන දන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසට කියන්න කරුණු තියෙනවා නැත්නම් හදලා කියනවා. ඔච්චරනේ දවස කියන්නේ වෙන මොකද්ද කරන්නේ? දවසේ සැලසුම් කරගෙන හිටියද මම මේ වෙලාවේ මෙහෙම කරන්න ගිය හිතුවට වෙනවද? කවදාවත්. නමුත් උනාට පස්සේ අපි අරණියාය මේ නීතිය අර ඔක්කොම ගණන්ලා මේ කරපු තකතිරුකම බංකොලොත් භාවයේ මකණ්ඩයි මේ හේතු කරුණක් ගන්න. එහෙම නැත්නම් හදලා කියන. හදලා කියන එක වඩා නිර්මාණශීලී කියලා බෙස්ට් සෙලර් කියලා පොත් උත් තිබුණා. ඒ කියන්නේ තකතිරුකමේ ඔටුනු බුදුහාමුදුරුවෝ කියනවා මේක මොන්න තහංගට ගැහුවත් මේක අස මේක දුක. මේක අතෘප්ති කර. මේක පීඩයි. මේක තවන සුළු කියලා මේක පිළිගන්න අපි හිතනවා බංකොලොත්. අපි හිතන එක නෝන්ජල්කම. ජී මරණකම්ම මේක ඔප්පු කරන්න හදනව නෑ නෑ. උඹලා එහෙම කිව්වට මම නෑ අපේ කොහොඳ එක. අපි ඉන්නේ හොඳ පැත්තේ. ඕම් බලපන් කරලා පෙන්නන්නම් කියලා කොයි වෙලාවෙත් ඒක ඇඩ්ජස්ට් කර කර කර කර පෙන්නන්න හදනවා. යහපැත්ත කට්ටියත් ඒකම තමයි කරන්නේ. අපි කරන මොඩකම හොඳ එක කියලා. දිගටම මේ රීසනින් එකම දෙයයි උදේ ඉඳලා හඳ වෙනකන් අපි කරන්නේ ඒ හේතුගත්. ඔප්පු කිරීම. ඔප්පු කරනකොටම පේනවනේ ඒක ඒක විසින් ඔප්පු කරන්නේ නැති ඉඳනේ හේතු ඕනේ කරන්නේ. ව්‍යවස්ථාව ඕනේ කරන්නේ. නීති ඕනේ කරන්නේ. සත්‍යයට මොකක්වත් ඕනේ සත්‍යෙට මොකක්වත් ඕනේ කරන්නේ සරුවචන්සි කියනවා උඹලා ජග් ගැහුවත් නැතත් ඔබ උපදින්න ඉස්සලා සත්‍ය සත්‍යමයි ඔබ නිවන් දැක්ක සත්‍ය සත්‍යමයි මරණයට පස්සේ සත්‍ය සත්‍යමයි අනේ ඕකේ වද විඳින්න එපා උන යන්නාතේ යන්නදලා නිකන් හිටපන් එතකොට වෙන්නේ නෝන්ජල්කමක් වගේ එහෙම වෙන්න පුළුවන් ද ආරච්චල ඉන්න තැනවල කියලා කියලා මම පැලස කියන්නේ ආරච්චල ඉස්සර එහෙම වෙන්න දෙන්න බෑ මම ඉන්න තැනවල අසාධාරණ වෙන්න දෙන්න බෑ මම මේකට සටන් කරන්න ඕනේ කියලා අපේ ඇඟෙන් එනවා රාහ කියන මොකක් හරි අරගෙන ඉතින් මේක සාධාරණ කරන්න ඉස්ස කරලා නටපු තොවිලකුත් නැහැ බෙරේ බලුවකුත් නැහැ. තේන්සයි වැඩ පිළිවෙලට රූප නිසා පහළ වෙන රූපත් අවශ්‍යයි නාම නිසා පහළ වෙන රූපත් අවශ්‍යයි ඔක්කොම දැකගත්තට පස්සේ තමයි තේරෙන්නේ රූපේ රූපේ සමුදේශා රූපේ නිරෝධය ඒක අපිව හිතන විදිහට රූපේ රූපේ පහළ වෙනවයි කියන භෞතික විද්‍යාව නෙවෙයි ඊටට වෙන මොකද්ද යට තියෙනවා නාම නිසා පහළ වෙන රූප වර්ගයක් තියෙනවා. ඒක භෞතික විද්‍යාවට අහු වෙන්නේ ඒ වගේම යථාර්ථවාදී කතා කරන කටියට අහු වෙන්නේ ඉස්සර කිව්වේ ඒවා බුද්ධ ධර්ම කියලා. නාම නිසා කොහොමද රූප පහළ වෙන්නේ? ඒවා මේ ඉන්ද්‍රජාලය. මෙහෙම කරනකොට අලුම වෙනවා. ඒ ඔක්කොම ඉන්ද්‍රජාල කියලා කිව්වේ. නමුත් සර්වඥාන්සේ පැහැදිලිවම කියනවා නාම නිසා රූප, රූප නිසා නාම ආදී මේවා සදාතනික ධර්ම. භාවනා කරන යෝගාවචරයක දැකපු දවසේ තේරෙන්න පටන් ගන්නවා මේ ලෝකේ මායාවක්ද සත්‍යද කියන එක අතර අතරම. අපි මේ නිහිනකද නැද්ද කියලා ඒ චීන ඉස්ලාම දර්ශනය ඇති කරන මිනිස්සේ හීනෙන් සමනලෙත් දැක්කා. කොච්චර යථාර්ථවාදීද කියනවනම් ඌ ඊට පස්සේ ලියවලු ඇත්තටම හීනෙන් සමනලෙක් දැක්කද මිනිස්සේ නැත්තම් සමනලෙක් මිනිස්සේ හීනෙන් දැක්කද කියන කිසිවක් නැහැ. මුළු ජීවිතේද හීනේ කියන්නේ හීන වෙලා විතරද යථාර්ථයේ තිබුණ කියන එක මිනිහට අන්දබන්ද වෙලා. ඊට පස්සේ තමයි චීන දර්ශනය එළියට ආවේ. මේ මුළු ලෝකෙම තියෙන හුදු මවාගත්ත මායාවක් මේකදී. ඉතින් කියන්න කැමති නැහැ වයසට ගිය කට්ටිය කියන්නේ නෑ නෑ අපි මේක හදාගත්තදී මගේ අම්මගේ අප්පගේ බූදලේ මගේ දැනුම මගේ පේටන්ට් රෙකෝඩ් කරලා ගත්ත රෙජිස්ටර් කරලා ගත්ත මේ දෙකල බූදලයක් හදලා. මේ සේරම දුක විතරයි අන්තිමට කියන්නේ. නිසා සකස් කරලා වෙනස් කරපු කිසිම දුකක් මේ ලෝකේ නැහැ. මොනවා සකස් කරත් දුක එදා තාලෙම. අපිට තියෙන මේක ඒ තාලෙම බාරගන්න එක විතරයි. ඒක බාර ගැනීම නිහිනකමක් නෙවෙයි. බාර ගැනීම නෝන්ජල්කමක් නෙවෙයි. පරාජයක් නෙවෙයි බුද්ධ ධර්මයේ කරු කිරීම. මේ ලෝකේ කවදාකවත් සන්තෝෂ කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක මගේ දෝෂයක් නිසා නෙවෙයි. ඒක අවබෝධ කරගන්න එකම සතා මනුෂයා විතරයි තිරසනාට ඒක අදාළ වෙන්නේ නැහැ. ඌ සාජහසිත වැඩ කළා මැරලා. මනුෂයා සාජහසිත වැඩ කරලා මැරලා ගියොත් ඌට තිරසනා කියලා තමයි කියන්නේ. මේ පරිශීණය කරලා මේ පරිශීණය උත්සාහ කරේ නැත්තම් මනුෂ්‍යකමක් නැහැ කියන්නේ. කොයි සතත් ඔය සෙල්ලම කරනවා. අපි පොඩ්ඩක් උත්සාහ කරනවා Taman බංකොලොත් කරගන්න. Taman Tamanගේ හිත මායාකාරී කියන්නේ. Tamanගේ සංඥාව මිරිගුවක් කියන්නේ. තමන්ගේ වේදනා සබම්බුල් කියන්නේ. තමන්ගේ රූප කියලා කියන්නේ පෙන පිරක් කියලා කියන පුතා. අපි කියන එකත් වැරදි මට මම කියලා කියාගන්න එක ලාභයි. මට ෂුවර් නෑ ඕගොල්ලෝ ඒක කරනවා කියලා. ඕගලන්ට උලා තියෙන මේ රූපය මේ පෙන පිළ ෆොටෝ එකක් අරගෙන මේක ස්ථිර කරගන්න මේක වටේ මොකද්ද කට්ලා මොකද්ද කියන්නේ කට්ලට් බදිනකට පිටින් දාන පේස්ට් එක ඒකද අර ඒ ෂේප් එකටම ඒක තියාගෙන ඒ රූප පිට තියාගෙන වේදනාවකට එන බුබුලේ තියෙන උපමට්ටම ලස්සනකම කීකේ කතා කර කර ඉන්න. විචිකෝක තියෙන මේ පිපාසි සංසිඳන සිසිලස ගැන කතා කරන්නේ. මායාවක තියෙන ඉන්ද්‍රජාලය ගැන කතා කර කර ඉන්න. මොහොත సౌందර්යය ගැන කතා කර කර ඉන්නේ. මේක පුස්සක් බව, කෝම්බයක් බව, එන ගහච්ච සෝම් පිටින බව දකින්නකොට කියන්නේ ආපෝ ඒක නිකන් කාල කණි ධර්මයක්. අභාග්‍ය සම්පන්න ධර්මයක්. එහෙම නැත්නම් මේ අවමංගල්‍ය කතාවක් කියන්නේ. ඒ තරම් අපේ මංගල අවමංගල දෙක අතර පැටලෙනවා කියන්නේ. එහෙව් ගැටි හුදු සච් নিরপেක්ෂ අනාලම්බිත අසහාය අන්‍යෝගේ වචන ටිකක් තියෙනවා ඒක තමයි ප්‍රകൃතිය ලෝකේ ඒක අපි ලුණු මිදිස් දැම්මයි කියලා උඹලකට දැම්මයි කියලා ඒක වෙනස් වෙන්නේ ඒක බාර ගන්න එකයි අපිට තියෙන ලොකුම පෞරුෂය ඒක බැරි නිසා මේ සංසාරේ දුක් විඳින අපි මේක සකස් කරන්න පුළුවන් කියලා කියනවා අපි කියන එක උපමට්ටම් කරන්න පුළුවන් වෙයි සත්‍යනස් එක සත්‍යනස් එහෙව් කම සත්‍යනස් නේචර් එක. තාවෝයිසම් කියන්නේ ඒක, තතතාවේ කියලා කියන්නේ ඒක. තතතාවයට පත්වෙච්ච නිසයි තථාගතයන් වහන්සේට තථාගත. තත් ඒ තත්ත්වයට පත්වෙච්ච කෙනා. බුදුහාමුදුර ඕනෙම රහතන් වහන්සේ කියන්නේ තථාගත කියලා. ඒ தත්තට පත්වන. එයා පිළිගන්නවා මේ ලෝකේ තියෙන දේ කිසි වෙනසක් නැහැ. කිසිම අසාධාරණයක් නැහැ. වෙන්නේ පර්ෆෙක්ට්. ඒක හරිම අංග සම්පූර්ණ. ඒක හදන්න යන්න එපා. හදන්න ගිය මිනිහා හැදෙනවා මිසක් ඕක වෙනස් කරන්න බෑ. නිසා කොහොම ලස්සට නිර්මාණශීලීකක් විදිහට බැලුවොත් ඒ මනුස්සයා කොන්තරත් බාර ගන්න. ඒ කියන්නේ පණිතියක් නැති යනවා යාට. අනාගත සැලසුම් කරන්න දෙන්නේ මොකද ඊගාවට එන එකත් ඒ by itself it is complete. ඒකට අලුතෙන් එකතු කරන්න දෙයක් නැහැ. මට කරන්න දෙයක් නැහැ. ඉතින් ඒකට ගියා නම් ඒ මනුස්සයා එතන එතන සන්තෝෂයි. සන්තුෂ්ටි කරගත්තකටපත් වෙනවා. සම්පත්‍ති කරගත්තකටපත් වෙනවා. ලද්ද දෙයින් සතුටු වීම යථා ලද්ද සම්පත්තිය ඒක විතරමයි බුදුහාමුදුරුවෝ වගේ කරලා තියෙන්නේ. සන්තුෂ්ටෝ හොති. ඔච්චරවත් ගන්න දෙයක් නෑ ඔය. තේරුම් කරලා බලනකොට ශූන්‍යයි කියලා කියන්නේ. උදේටම පතුරු ගහලා බලනකොට ශූන්‍යයි. එතන මා ටික රසයි කියනකොට ඒක කෑලි මොනවද පේන්න තියෙන්නේ. විශාල ගැඹුරුයි කියලා තව කෙනෙක් කියන්න පුළුවන්. මේකේ තියෙන හිස්කමයි මේ පෙන්නන්නේ. අපි මේ කරන නාඩගමේ තියෙන හිස් ගතිය. ශූන්‍යත්වෙ පෙන්වන්න තියෙන තුඟ දෙනෙක් හිටනවා. එතකොට අපි මේ නාස්තික தත්තට වැටෙනවා. එහෙම නැත්නම් මේ නියලිස්ටික් නාස්තික වාදයකට වැටෙනවා. හරි බයයි මේ ගැන කතා කරන්න හරි බයයි gedara කේම කරනවා මේ gedara දුන්නා මිසක වෙන ගෙවල් දෙන්නේ නැහැ මේ බණ කියන්නේ මොකද මා කාලා කන්නේ කිසි ප්‍රගතියක් ගැන කතා කරන්නේ නැහැ කිසි නිර්මාණශීලීත්වයක් ගැන කතා කරන්නේ නැහැ නිර්මාණශීලීත්ව ගැන කරන්නේ මේ ගෘහ නිර්මාණ ශිල්පේ gedara ඉඳගෙන මේ බණ කියන්නේ ඉතින් මේ මාසයේ ඒක බිස්නස් කරන්නේ කොහොමද කියලා දරුවන්ට කොහොමද උගන්වන්නේ මම කිව්ව නෙවෙයි අප්පා. මං දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මාව අල්ලන්න. ඈ? මං කිව්වා. නෑ මං කියන්නේ මං කිව්වට මට එහෙම ඉච්චර ඒ තරම්ම මූලික ඔරිජිනල් සර්වඥතා ඥානයක් නෑ මට හිතෙනවා මේ බුදුහාමුදුරුවෝ කියපු දේ හරි ඇති කියලා. අද අද ධම්ම විවේකයේදී ඒක තමයි අපි සාකච්ඡා කළේ. යමක් ඇහුණයි කියලා ඒක නම්බුවට ගන්නත් එපා වනම්බුවට ගන්නත් එපා ඒක එතන තියලා ඉඳ වැඩේට ලෑස්ති අර යමට බැන්න අය අර යමට නම්බු කෙරුවයි කියලා ඔක් කණේ තියාගෙන හිටියොත් ඊගා චිත්තක්ෂණේ තරකී කුණු ගන්දස්තරින් තමයි යන්නේ ඊළඟ තියන්න එපා භවනිත්‍යයක් තියන්න එපා එතන එතන එතන තින් ස්ලයිසිං ඔෆ් ටයිම් කියලා කියන්නේ ඊටාම තුනී සිවියර් ටයිම් එක කප කප කප කප හල හල දාන්න යන්නේ හරිම රැඩිකල් වාද ඇත්තටම කියන වචනට නැංගුවා නම් ඒක බොරුවක්. Suchness, Taoism, the, the that can that which can be explained never will be eternal Tao කියලා තමයි Taoism පටන් ගන්නේ. යමක් විස්තර කළ හැකි නම් ඒක නෙවෙයි පරම සත්‍යය. මොකද පරම සත්‍ය වචන දාන්න බෑ. ඉතින් අපිට කරන්න දෙයක් නැති නිසා අපි වචන වලට දාන. දානකොටම අහුවේ. මෙයා තේරුම් ගන්න එක නෙමෙයි මෙයා තේරුම් ගන්න මොකද එක එකනට වචන වල තියෙන විවිධ මේ අර්ථකථන. ඉතින් මට පුදුමය එවැනි தত্ত্বයක් ප්‍රඥප්ති සත්‍යයේදී මේ වගේ සුවිශේෂී தত্ত্বයක් පරමාර්ථ ධර්ම වලදී සර්වඥාන්සේ මේ පරමාර්ථ ධර්ම මොකද්ද වචන සෙට් එකට දාලා අවුරුදු 6 2006 කලින් කියලා අද ඒ වචන සෙට් එකේ පරමාර්ථය මතු කරන්නේ. ඒ ටික නෙමෙයි පරමාර්ථය කියන්නේ. ඔය 84000 ධර්මස්කන්ධේ නෙමෙයි පරමාර්ථය කියන්නේ. ඒක නිකන් මේ මේ මේ නිදර්ශන කාරණාවක් විතරයි. ඒක නිකන් උපමාවක්. ඒක මේ figurative language. ඕකේ කියන්නේ පංස පරමාර්ථය මතු කරගන්නකොට මතු කරගන්න මිනිහා ඉවරයි. ඕගේ රකයි දිත්තේ ගලවලා. එන්නේ නිවන් දක්වා. නමුත් මේ ධර්මයේ ගැඹෙලා තියෙන හැටි. ඒ බුදුහාමුදුරේ දේශනා කරපු මේ නෛර්යානිකත්වයේ ඒ ශූන්‍යතා පරිසංයුත්තේ අර වචන වල ගැබ් වෙලා තියෙනවා වෙන මොන භාෂාවකටවත් ගන්න බෑ. පාලිය තමයි තියෙන්නේ. ඉංග්‍රීසි භාෂාවෙන් පටන් ගන්නකොට දෙන්න පුළුවන්. හැබැයි ඉංග්‍රීසි පොසිටිව් ලැන්ග්වේජ් එකක් අල්ලනවා. දාපු දාපු දෙයක්. ඒ නිසා ටික වෙලාවක් යනකොට අඳිනවා. ගුණාට අඳිනවා. පාලියේම නම්බර් දෙන්න අපි ඉගෙන ගන්න ගන්නේ අපි මේක වගේ වචනක් නේ. ඒක සරුවචනාංශික වචනේ මම ණයට ගත්තේ. උන්වහන්සේට මොන දැනුමක් තියෙනවද කියලා හිතන මිසක් තමන්ගේ දැනුම ගැන ආඩම්බරයක් ඉන්නේ නැහැ. එන්න බෑ. එහෙම එහෙම මේ මේ අදිෂ්ඨාන ශක්තියක් කිය ධර්මේ නැහැ. ධර්මේ තියෙන්නේ ඉගෙන ගන්න කෙනා එන්නේ එන්නේ නිහතමානී වෙලා අන්නැසියුනේ. බුදුහාමුදුරන් තමයි ඒ ඒ ගෞරවය. වෙන හැම දෙයකම බලන්න යුනිවර්සිටිස් වල ප්‍රොෆෙසර් මොන දේ ඉගෙනුවා. ඌට ගහන්න ගෝලයක් ඇති වෙනවා. ඌ ඊට පස්සේ අර ප්‍රොෆෙසර් ඉලවන. එළෙවි නැත්තම් යුනිවර්සිටි දිනු වෙන්නේ නැහැ. කිසිම දවසක පළවෙනි එක්කනා කියපු දේ ඩිස්කෝ කරුවේ නැත්නම් ඌ ටිකා ප්‍රවේශිතක හම්බෙන්නේ නැහැ. මොකද බුදු ජානන්සේ ඩිස්කෝ කරන කාටවත් කරන්නේ. උන්වහන්සේ ප්‍රූ කරපේකන දිනන. අනේ බුදුහාර මේක වෙන්නේද කියන්නේ නැත්තේ. මම මේ සඳහායි මහන්සියෙන් කියන්නේ කියන්නේ තමන බුදු කෙනෙක් කරන නැත්නම් බුදුබණ සජීවී වෙන්න පටන් ගන්නවා. පුදුම මේ ආකර්ෂණ ශක්තියක් එකේ තියෙන ධර්ම ධර්මයේ නෛර්යානිකත්වය. ශූන්‍යතා පරිසංයුත්තේ නිබ්බාන පරිසංයුත්තේ හිතා ගන්න බෑ කොහොමද ඒක බල කැඩිලා තියෙන්නේ අවශ්‍යයි සරණාස් දැන් අපි දැන් ප්‍රකාශ කිසිසි උනාමි ඉවදී එහෙටිටම බාර ගන්න එක තමයි කරන්නේ කියලා කරන්නේ නමුත් අපේ ඇතුළේ එක්තරා වෙනසක් වෙන්නේ ඉස්සෙල්ලා අපි එනදී එහෙටිටම බාර ගන්නවා කියලා කියන්නේ කිව්වොත් ඒක තේරීමක් නෙවෙයි. කියන්නේ ඒකට අපි දුක්පත් දුකටපත් වෙන ප්‍රතිමට ඉන්නේ ඒවා මොන් බාර ගන්නවා. නමුත් දැන් වහන්සේ ස්වාමීන් වහන්සේ උදේ කියපු කතා දේශනාවලු දැන් කියපු දේශනාවලු බලනකොට එකක් තේරෙනවා. දැන් මේකේ හරියට යනකොට තේරෙනවා දැන් යම්ස්යක් සිද්ධ වෙනකොට කැමැත්ත හෝ අකමැත්ත පහළ වෙනකොටම අපි එක්තරා රාමුවකින් තේරීමකටපත් වෙනවා. ඒ කියන්නේ දැන් මේක වුණොත් හොඳයි කියන එක මේ සංසිද්ධියේදීම එක්තරා තේරීමක් තියෙන මොකද මට මේක ඕනේ. මේ තත්ත්වෙත් හොඳයි. ඒත් එක්ක මේක වෙනස් කරලා අපෝ හදාගන්න සංස්කරණය කරගන්න හදන්නේ එතන නැවතත් දෙලීම දෙලීම දෙලීම ඒ දිගටම යන්නේ දෙලීම. එතකොට ඒක ඒ පොද පැත්ත, ඒ නරක පැත්ත අහන්න දෙයක් නෑ. උත්තරම කෙලීමක් සිද්ධ වෙනවා. ඉතින් අර අර දෙකට අහු වෙලා ඉන්නකම් අර මිනිස්සයා හැම වෙලෙම අපි කරන්නේ ඊටාම ක්ෂණයකින් ඒ සිද්ධිය හිත තුළ ඇතිවෙගෙන යන අපිට තේරෙන්නේ නැහැ. ඒක කවදා හරි අපි දැක්කට පස්සේ මේ තේීමක් මේ දිගටම යන්නේ කියන එක තේරුම් ගන්නට පස්සේ එන්නේ නැරක මේකේ බාහිර වෙන ඊට පස්සේ අර එන නිසා මේ විදිහට දිනුනා කියන එක ටික ටික නිකම්ම සැකසෙන්න පටන් ගන්න නිසා. අත්‍යවම අමාරුයි ඒ වගේ මේ මුළු එකම ධර්මෙම ඔය වගේ වචන කීපයකට දාන්න අමාරුයි. මේක පිළිබඳව ධර්මයේ දැකපු නැති පටන් ගන්න එක්කනා කිව්වොත් දාර්ශනිකව කතාවක් කරා ඊට වෙනස් පැත්තකින් වෙන්නේ. භාවනා බහැලා අසාර්ථක වෙච්ච එකන වෙන කතාවක් කියනවා. අසාර්ථක කියලා තාම සෝවාන් වෙච්ච නැති එකන වෙන කතාවක් කියනවා. සාර්ථක වෙලා සෝවන් වෙච්ච එක වෙන කතාවක් කියන්නේ. සකදාගාමී වෙච්ච එක අනාගත එක එකන එක එකන ඒ දින අර්ථකතනෙන් පේනවා අර්ථකතනේ පවා පරිණාමයකටපත් වෙනවා බුද්ධිලා දිනු වෙන දිනුන යන. නිසා ඒකවත් මේක හරි මේකමයි සත්‍ය කියන්නේ. ඒකත් විස්තරයි. ඒකත් පරිණාමයටපත් වෙනවා. ඒකෙන් දැනගන්න පුළුවන් මෙයා ඉන්නේ කොතනද කියලා. මෙයා කතා කරන වචනෙන් කියකි මෙයා කොතනද දැන් අල්ලලා තියෙන්නේ. මෙයා දෙන අර්ථකථනයෙන් තමයි මේ වැලැන මොකද්ද කියන්නේ මේ සතා එන තාලෙන් කීයකී ගේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියන කතාව විතරයි තියෙන්නේ. මොකද එයා කියන දේ අවංකව තමයි කියන්නේ. නමුත් ඒක සියලු දෙනාට සාධාරණ විෂය සාධාරණ ෆෝමියුලා එකක් වෙයි කියලා. ඒක කරන්ට ලාවට හරි සුසුකම තියෙන්නේ ආර්යහත්ත්වයටපත් උනාට පස්සේ තමයි. සීපිලි චිම්බියාපත් මහාර්යහත්ත්වයටපත් උනා නම් ඒක අනිත් එක්කනට කොමියුනිකේට් වෙන බව ෂුවර් කරන්න පුළුවන්. එයා දන්න වග වෙනවා අනිත් එක්කනට මේක සම්බන්ධීකරණය වුණා සංනිවේදින වුණයි කියලා. නැත්තම් කිව්වට සංනිවේදින වෙනවා. ඒතරම අපි මේ කරන ප්‍රකාශනයෙන් පේන්නේ මම කොච්චර මම මේ தත්ත්ව කන්ෂන් වෙලා ඉන්නවද කියන එක විතරයි. ඒක වුණත් වටිනානේ වෙන කෙනෙක් දකින්න එක. Taman දැක්කට වැඩිය තව කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක්ගේ ඕන්න මැෂිනා මගේ වමනේ හැටි. මම කාපු දේවල් වලට තේරෙනවනේ දැන්. වමනේ පෙන්නේ එක සෞත්‍යය. නමුත් මම දකින්නකොට අපි ඒක පස් වලින් වහන වෙනකොට කාට හරි කිව්වොත් ඌට කිය හැකි මෙන්න මේවා කාලා තියෙනවා. මොකද ඌත් කන්නේ අපි කන්නේ වමනේ. ඒ වගේ දෙයක් මේකේ තියෙන. ඉතින් ඒක පාපතාරී මේ වමනේ දකින්න එක හොඳ නැහැ කියන එක නපේ. සම්මුතිය. නමුත් මේ යෝගාවචරය කියලා කියන්නේ අපි අනිත් එක්කනාට කියන කරුණා කරලා මගේ මේ පව් ටික දැකලා මගේ මේ අඩුපාඩු ටික දැකලා මට මේකට අර්ථයක් දෙන්න මට මේකට මෛත්‍රික බෙදා ගන්න මට කියලා දෙන්නයි කියලා අපි එකිනෙකා එකිනෙකාට අන්‍යමන්‍ය වශයෙන් ප්‍රත්‍යুৎপন্ন වෙන එකයි අපි කරන්නේ. ඉතින් අනිත් එක්කනත් බලන්නේ මේ අවංකකම විතර මේ මනුස්සයා මේ පෙන්නන්නේ තමයි හැදෙන්න ඕන නිසා නෙමෙයි. කුණු පෙන්නන්න ඕනකම නිසා නෙවෙයි. ඒ නිසා කවදාකවත් එක්කෙනෙක් තව කෙනෙක් දිහා ඊර්ෂ්‍යාවෙන්වත් නැහැ මුදිතාවෙන්ම තමයි බලන්නේ. මේ මනුස්සයා මේ උත්සාහ කරන හැදෙන්නනේ. හැබැයි පෙන්නන දේ අසුබයක් නන්නේ. පේන තියෙන කුණු තමයි. නැත්නම් ඒකේ ලොකු ගැඹුරක් තියෙනවා. ඒක ලොකු පිරිසුදුවක් තියෙනවා. මේ කුණු එළියට යන්න යන්න යන්න යන්න පිරිසුදුවක් ඇති වෙනවා. ඒක අර හොඳ නෛර්යානිකත්වය ගැන දන්නේ. ධර්මයේ පිළිබඳව නැත්නම් නිවන පිළිබඳව ලේස මාත්‍රයක්වත් දන්න කෙනෙකුට ඒක තේනවා. අසත්පුරුෂයාට පේන්නේ ඒක මහා නොකල යුතු දෙයක් විදියට. දැනට ගැළපෙන්නේ නැති විදිය තමයි පේන්නේ. ඒ කියන්නේ මේ කලබල වෙන්න එපා. මේව හදන්න එක නෙමෙයි අපේ ජීවිතය කියන්නේ. අපේ ජීවිතය කියන්නේ මේ කෙරෙන දෝ තුලේ අපේ යම් පිරිසුදුවක් පාරිශුද්ධියක් වෙනවනම් එයා තමයි කල්යාණ මිත්‍යා. ඒකයි සද්ධර්මයේ මගේ පහසහත්පුරුෂකම ඕක තමයි කියලා අරගෙන යන එකයි තියෙන්නේ. සංසෝවස්තක විඥානයේ සිංස් දෙකක් මායාකාරී ක්‍රියාවක් ප්‍රබලදී නෙමෙයි එතන බලන්නේ. චක්කලුකේ ඡායාවකට විඥානය කරන්නේ. ඒකට ඒක භාවනාවෙන් ගන්න පුළුවන් නැත්නම් මොනින් කල්පනා ඒවා කරන්න දෙක දෙකටම හේතු වෙන්න ඕනේ. භාවනාවේ සිදුවෙන භාවනාවේදී ඒක සිදුුණත් අර්ථකථනය දෙන්නේ මේ හොඳ ධර්ම දැනුමක් නැති සුත්තමේ ඥාන නැති කෙනෙක් නම් යන්නේ සංසාරේ තමයි අර්ථකථන. කොච්චර භාවනා කරුවොත් පේන දේ අර්ථකථනය දෙන්නේ වැරදියට. නමුත් දවසක සුත්තමේ ඥානයත් ඇවිල්ලා උදව් කෙරුවොත් නෑ නෑ ඔක මේ විදිහට බලපන්. මෙහෙමයි බුදුහාමුදුර බලන්න කියලා තියෙන්නේ කියලා. ඒතර සුතුමි ඥානෙත් ඇවිල්ලා හරියට මේ ප්‍රත්‍යක්ෂ ඥානට හේතු වුණොත් එතන ස්පාක්යක් යනවා. එතන අවබෝධයක හැම වෙලාවෙම ඉලෙක්ට්‍රික්. ඒ කවදාක සම්ප්‍රදාන කුලෝ කල්ලතු කියන්න බුලක. පුංචි දෙක අවබෝධයක් හෝ සිද්ධ වෙන්නේ අහම්බයක්. නිසා සුතුමි ඥානෙ මේ නිතරම උදව් කරමින් ඉන්න ඕනේ ප්‍රත්‍යක්ෂයත් එමින් ඉන්න ඕනේ. උදාහරණයක් වශයෙන් කියන්නේ නිලුමක් පිපිලා වතුර උඩට පාව පමණින් පිපෙන්නේ ඊර පායන. ඉරපායන එක නිලුම පිපෙන එකෙන් නිලුම උඩට එකෙන් සම්පූර්ණ ස්වාධීන ස්වායත්ත ක්‍රියාවක්. ඉර පෑවුවොත් නිලුම පිපෙන. ඉර පායන වෙලාවේ නිලුම තිබෙන වතුර යටන පිපෙන්නේ නැහැ. ඉරට කියන්න බෑ මම උඩට ආව පිපියන් කියලා ඉරට. මම උඩට ආවා උඹ උඹ වරින් දැන් මම මෙච්චර අමාරුයි මේ මඩ ගොහරු කැවිලිලා මේ උඩට අපි මහ ඉර එනවයි. ඒකට කරා. ඉරට ගීතයක මම කලාතුරකින් ඉන්නේ උඹ තාම වතුර උඩට ඇවිල්ලා වරෙන් කිව්වද? නිලුමට එන්න බෑ. ඒ නිසා මේවා අහම්බයක්. ඒ පිපීම ඒක ඉලෙක්ට්‍රික් කියලා තමයි කියන්නේ. ඉන්ට්‍රින්සික්. නෑ ඉම්ප්‍රොම්ප්ටු. නෑ මේක කියන්නේ සුත්තමේ ඥානෙමුත් උදව් අවශ්‍යයි. භාවනා මත අවශ්‍ය දෙකකට ගැටිලා ඉන්න ස්පාක් එකක් තමයි නිවන කියන්නේ. සරසුවාසේ ඔය දැන් අර කියන විදිහට ඉර පායනවා කියලා දැනගෙන නිලුම දන්නවා මම දැන් යට තියෙන එයාට කොච්චර ඉස්සෙත් බෑ. එතකොට කරන්න තියෙන්නේ ආ මගේ තාම මේ කිල්ලවිල්ල නෑ. ඇදලා ගන්න බෑ. මම ওই ජොබ් එකට ගිය වෙලාවෙදිත් ඒ තම්බි මිනිස්සෙක් කිව්වේ ඒ මිනිසා කිව්වා මේ කුසිකාර්මයේ බල තෝරාගෙන දෙන හරි ලස්සන ජොබ් එකක් බා. කොච්චර පොර දැම්මත් කොච්චර ආගුව දුන්නත් කොච්චර දුන්නත් ගහට වැවෙන්න ඕනෙලාට තමයි නෙවෙන්නේ. වවන්න ගොවියට බෑ. කුවේට පුළුවන් අවුව දෙන්න පුළුවන්. හෝර දෙන්න පුළුවන්. වතුර දෙන්න පුළුවන්. අනේ මේක ඉක්මනට වරෙන් පුතා මාකට් එක දැන් නැගලා තියෙන්නේ. ඒ කතාව කිව්වට පැලිය යන්නේ. ඒ නිසා උඹල ස්වභාවයෙන්ම උපේක්ෂාව තියෙනවා කියනවා. ගොවියතුල ස්වභාවයෙන්ම උපේක්ෂාව තියෙනවා. ඒ වෙලාවල් සිද්ධ වෙන්නේ ලක්ෂයකුත් එකක් විචල්්‍ය සාධකවල පෙරගැස්මකින් තමයි යමක් සිද්ධ වෙන්නේ. අපිට එකක් වෙනස් කරලා කරන්නේ. අපිට තියෙන විචල්්‍ය සාධක රාශියම දැකලා ඒකේ ගැඹීරත්වය දැකලා ඒකට පොඩ්ඩක් ඉවසලා මේ වැඩේට එකලස මේ කොමන හොඳ කම්බිනේෂන් එකට එනක හොඳ සමතුලිතතාවයට එනක පොඩ්ඩක් හින්න එකයි තියෙන්නේ. ඒකටයි ශාන්තිය කියලා කියන්නේ. ඒක ඉස්සර කවුරු හන්න වන්න හැටියට පිළිගන්නේ. ඔව්. හන්න පිළිගන්නවා කියන්නේ ඒකට බැරි නෑ අන්‍යමඤ්ඤ භාවය පිළිගැනීම තමයි උපේක්ෂාව කියන්නේ. ඒකට ඉඳ දීලා බලන්නේ. ඒක දෙක දෙපැත්තෙන් එනකන් ඉන්න ඕනේ අපි. මේ දෙකට අපිට ඕන තත්ත්ව දෙන්න පුළුවන්. අපිට අවශ්‍ය කරන පසුබිම් සාධක දෙන්න පුළුවන්. නමුත් මේ දේවල් ගැම්ම ගන්න එක, Java ගැවෙන එක ඒකට උපේක්ෂා වුණාට ඒක ලැජ්ජාවක් නෑ. ඒක තමයි අපේ මැචියුරිටි එක. ඒක තමයි අපේ තලතුණකම බලාගෙන ඉන්න එක අපිට තියෙන්නේ. ඔව් අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා මත එකිනෙකා රඳාපවතින දේවල් තියෙන්නේ කොහොම හරි කියත හැකි ලෝකේ මේ ලෝකේ කිසිම සංසිද්ධියක් නැහැ එක විචල්්‍ය සාධකයක් මත රඳාපවතින. බහු විචල්්‍ය සාධකමක් තමයි ලෝකෙ සිද්ධ වෙන්නේ. අපේ දැනුමට එක සැරයකට අහු වෙන්නේ එක විචල්්‍ය සාධකයක්. ඒ අපිට ඒකෙන් බෑ මුළු සංසිද්ධිය විස්තර කරන්න. මේක මේට්‍රික්ස් එක වැඩ යන්නේ. අපේ අධ්‍යය මුලේ වැඩ කරන ලීනියර් සිස්ටම් එක. දැන් මේ පොඩි නෙළුම් වගේ කතාවයි ඉරියක්තාවයි ගත්තා පස්සේ ආස්වාස් පාස්වාස් කරනකොට පස්සේ සිතිවිලි වැඩි කරන්නත් පුළුවන් අඩු කරන්නත් පුළුවන් ආස්වාද ප්‍රාසාව. එතකොට ආස්වාද ප්‍රාසාවෙන් ඉබේ වැඩි වෙනවා ඉබේ අඩු වෙනවා. ඒකනත් අන්නමන්න පච්ච අන්නමන්න ඉන්ටර්ඩිපෙන්ඩන්ස් කන්ඩිෂන් එකක් තියෙනවා. ඒකෙදි මෙහෙම කපලා දාන්න. යම් තාක්කල් මානසිකාරයේ යොදවලා හුස්ම ගන්නවනේ ඒකට භාවනාව කියන්නේ ප්‍රාණයාම කියන්නේ. ඉබේ සිදුවෙන එකට විතරයි ආනපන සති භාවනාව කියන්නේ. ඒ නිසා අරක කම්බිනේෂන් එකට අදාළ නැහැ. ඒකේ මැනිෆෙස්ටේෂන් එක සියහ බලන්නේ නේද නෑ අපි කියන්නේ අපි මැනිපියුලේට් කරන්න හදන තාකල් මැනිෆෙස්ට් කරන්න හදන තාකල් එක භාවනාව කියන්න බෑ හුස්ම ගන්නා තාකල් මැනිෆෙස්ට් කියන්නේ ඉබේ වෙන එකක් නේ ඔන මැනිපියුලේෂන් කියවනම් කරන එකක් මැනිපියුලේෂන් එක රිසල්ට් එක තමයි මැනිෆෙස්ටේෂන් එක මැනිෆෙස්ටේෂන් එක හරි ඉස්තටික් හරිම ලස්සනයි කාටවත් අත දාන්න දෙයක් නෑ by itself it is complete අපිට සතුට වෙන්න පුළුවන් බලන්නේ දිලෙ විතරයි ඒ ගැන සතුටු නැතුව මැනිපියුලේට් කරන්න හදනවා කියන්නේ චේතනාව තමයි. ඕන මැනිෆෙස්ටේෂන් එකක් වහයක් ඇතිවෙනකොට ඒකේ තියෙන කන්ඩිෂන්ස් එකක් ඇතිවිලා නැතිවෙනවා. ඉතින් හේතුවක් කියලා ඒ කන්ඩිෂන් නෙවෙයි ඒව ඉෆෙක්ට්ස්. ඇතිවිලා නැතිවිලා යන එක ඉෆෙක්ට්ස්. කන්ඩිෂන් කියලා කියන්නේ ඒක හේතු කාරණා. ඒකට ඇති වෙන්න අවශ්‍ය කරන බේසික්ස් රික්වයර්මන්ට්ස් වගේ තියෙනවා ඒව එකක් නෙවෙයි. මොනම මැනිෆෙස්ටේෂන් එකකටවත් ඒක හේතුක නැහැ. හේතු රාශියක් තියෙනවා. අපි මේක හදන්න හැදුවොත් උත්සාහ කරන්නේ අපි දන්න හේතු ටිකක් තියෙන ඒක හැසිරීමෙන් කරන්න පුළුවන් කියන පටු මානසිකත්වයේ තමයි අපි බයින්. අපි දන්නා මෙච්චර හේතු රාශියක් තියෙනවා කියලා අපි අත තියන්නේ නැහැ. ඔකෝයි දෙල්ලමක් නෙවෙයි ඔය පොන්චි දෙක තුනත් අපි අත තියන්නේ අපිට පුළුවන් කියලා හිතන්නේ. ඒ පුළුවන්කම ඇවිල්ලා තියෙන්නේ මානසික මේ මේ සමාහලට තණ්හාවෙන් මාන්නෙන් දික්කේ. සම්පූර්ණ බේසික දකින්නවා. මේකේ තියෙන බලපත්‍රකම අපි දැනගන්න ඕකට වෙන්න ඇරලා පැත්තකට වෙන එක තමයි අතපය වේලකන් තියෙන ක්‍රමය කියලා. ඒකේ ඉන්නේ විපස්සනා ඉහළම සංඛාර උපේක්ෂා ඥානෙදී තමයි සීල සංස්කාරයන් වෙනුවෙන් උපේක්ෂා වෙන්න පුළුවන්. එතකන් අපි හිතනවා කළ හැක්කක් තියෙනවා කළ යුත්තක් තියෙනවා මට පුළුවන් කියලා. අපිට පුරුදුලා තියෙන්නේ මොකක් හරි එකක් කරනකොට යන තැන ෆික්ස් කරනවා මනස. පණිවිඩ කියන්නේ අන්න ඒක තමයි. යන තැන ෆික්ස් කරනවා මනස. ඊට පස්සේ මනසේ මොකක් හරි ස්වරොත් ඒක කන්ඩිෂන් එකක්. මනසේ තියෙන කන්ඩිෂන් එකක් විතරයි. විශ්වයේ තියෙන කන්ඩිෂන් එකක් නෙමෙයි. ස්වභාවය නෙමෙයි. දැන් අපිට සිගරට් බොන මිනිහා සිගරට් එකට පුරුදු වුණා වගේ නවත්තන්න ආසයි නවත්ත ගන්න බැහැ. ඒකවල අපිට පුරුදු වෙලා තියෙන්නේ හැමෝටම අයිඩියා එකක් මේ වැලිඩ් එකක් සිස්ටම් එක එතනට යන්න. දැන් ඒක තමයි පුරුද්ද. ඒ පුරුද්ද කොහොමද කරාගන්නේ? ඔබ දැන් නිවන නිවන උනා කිව්වොත් condition, no, no condition. අසංගතයෙන් සංගතම් සංගත. දැන් condition එකක් නැති තැන කොහෙත්ම fix කරන්න බෑ. හැබැයි mind එක use වෙලා තියෙන්නේ fix කරන්න. මේ අපිට අපිට වෙලා කරන්න බැරි කිසි තියෙනවා නෝ කපි තියෙන එක දැනුවත් වෙන එක. ඒක සිද්ධ වෙනවා කියන එක conditioning බව දන්නේ. ඒ වගේ මහත්මයා ගොඩක් ලස්සන දෙයක් ඉස්සෙල්ලා කතා කරන්න බැලුවා ආනාපාන සතිය පිළිබඳව. ආනාපාන සතිය දැන් අපි පටන් ගන්නකොට පටන් ගන්නේ 10 කුඩේහක් වගේ කුස්ම වදිනේ කාලු වෙනවා පිට වෙන්නේ කාලු නැහැ මොකක් හරි මුලයක් බලන්න එතකොට හුස්ම හරි ලස්සන දෙයක් වෙනවා ඒක අල්ලගන්න ගොඩක් කාලයක් යනවා හුස්ම වදිනවාද කියලා බලනකොටම අපේ තේරෙන්න පෙතු ඉතාම සිවුදියට මාංශ පේශි වර්ගයක් මේ තද වෙලා උෂ්ම වදින එකක් එක උෂ්ම යම්කිසි තද කිරීමක් මෙතන ප්‍රශ්න පොඩ්ඩක් බොහොම සිවු උෂ්ම වදිනවද කියලා අපි බලාගෙන එතකොට කෙරෙන්නේ ඉතාම සිවුමට ඉති පහළ වෙනවා ඒ කියන්නේ අපි යමක් දිහා හුස්ම දිහා බලන්න පටන් ගන්නකොටම එතන සකර්මක භාවයක් නිකම්ම ඇති වෙලා අතන කඳුලීමක් ඇති පොහුසියෝ. කාලේ ගියාට පස්සේ තේරෙනවා මේ දෙකේ අර සිව්මෙන්න සිව්මෙන්න සිව්මෙන්න අහුවෙන්න පටන් ගන්නවා මම මේක කරනවා මේක කරනවා මේක කියලා. ඒක ඊට පස්සේ සමහර විට අවුරුදු ගානක් කෙනෙකුට නැත්නම් දැනුත් කරනකොට අර ආරම්භක යෝගාවචරය තත්ත්වේ ඉඳන් අපි බහැකට බහැකට යනකොට එක එක සිටින් එක උනත් ඒක අහුවෙලා අහුවෙලා ඊට පස්සේ තමම හදාගෙන හදාගෙන එක අවස්ථාවක් එන බලන්නා විතරයි. ඒක හරියම සිවුම් තත්ත්වයක්. එතෙදි තමයි සමහර විට ස්වාමීන් වහන්සේ දැන් ඉන්නේ. එතකොට තමයි හරියටම බාන යන්න පටන් ගන්නයි. යමක් දිහා බලනවයි කියලා කියන්නේ ඒක මැනිපියුලේෂන් එකක්. මේ ඔක්කොම චේදි මම මෙයා දිහා බැලුවොත් මෙයා නිකම්ම කෝල වෙනවා. කොල්ලෙක් කෙල්ල ගොඩාක් හිටවිලද එක කෙල්ලෙක් දිහා නැවත නැවත බලත් ඒ දෙන්න අතර වෙන ভাইබ්‍රේෂන් එකක් වැඩ කරන්න පටන් ගන්නවා. ඒකට කෝල වෙන්න පටන් ගන්නවා, කෝඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් අපිට කියදැයි මේ බැලීම කියලා කියන්නේ එහෙම ද්‍රව්‍ය දෙයක් නෙවෙයි. ඒ අවධානයක් අවධානය යොමු කරනකොටම යා කෝල වෙන්න පටන් ගන්නවා කියන එක ස්වභාවික. ඉතින් බැලීමෙන් අපි මොකද්ද හයිලයිට් කිරිල්ලක් කරනවා. ඒ highlight කියන්නේ නාස්පුඩු පිම්බෙනවයි කියලා කියන්නේ. නාස්පුඩු පුම්බනවා අපි හොඳට බලන්න හදනවා කියලා කියන්නේ ස්වභාවික නෙමෙයි. නමුත් ඒකේ එච්චර තද බල හානියක් නැහැ. මොකද ආයාසයෙන් හුස්ම ගන්න හදන වැඩ පිළිවෙලක් මේ තියෙන්නේ බැලීම සඳහා වැඩි අවධානයක් යොමු කරන නිසා ඒක එහෙම යන්න යන්න ඒකත් ගෙවක් කරගෙන යනවා. නමුත් සමහරු හුස්ම ගෙවිගෙන යන වගේ වෙලාවල් වල හුස්ම අරගන්න උත්සාහ කරනවා මේ මට දැන් හුස්ම නැතුණා ආයෙත් ගන්න ඕනේ කියලා. ඒකට අපි කියන්නේ કૃත්‍රිම හුස්ම ගැනීම කියලා. ඒක භවනාති බන්නට වැරදි ක්‍රියාව කියන. පොදුවේ කියන බල වැරදි ක්‍රියාව. ඉතින් ඒ නිසා මේකෙදි මේ අකර්මක සකර්මක මට එක දවසක් මට මතකයි මම ඔය පොත් කියවන කාලේ මම කියුවා සසංකාරික අසංකාරික කියන මේ මට වැදුනා කියන එක මොකුත් නැහැ කරන කරන හැම දෙයකම මම බලන්න පටන් අරගත්තා මේක කරනවද කෙරෙනවද කරනවද කෙරෙනවද මුන්න තාලෙන්වත් බෑ ඒක මත් වෙන්න පටන් අරගත්තා මම මේ මං සත්‍ය බැලුවද පෙන්ුණාද මම මේ කිව්වෙන් පස්සේද ඔව් මේ දෙකක් තියෙන බව කරන්න සහ කෙරෙන කියන දෙකක් තියෙනවා සසංකාරික අසංකාරික මම මේ අහනවද මට ඇහුණද මම බැලුවද මට පෙනුණාද මම ඇල්ලුවාද මට ආවුණාද? මට තේරෙන්න පටන් ගත්තා මෙතන කිසිම සීමාවක් නැහැ. ඇත්තට ඉස්සෙල්ලා නැති වුණ සීමාවක් තියෙනවායි කියන හැඟීමයි. කඩාන කඩාන ගියා. ඊපස්සේ පැවිදි වුණාට පස්සේ මම කටුකුරුන්ද ස්වාමීන් ළඟට ගියාට පස්සේ මම කිව්වා ස්වාමීන් වහන්සේ මේ ජීවිතේ දිහා බලනකොට මේ active voice and passive voice කියලා දෙකක් තියෙනවානේ. සකර්මක අකර්මක ભેදේ මේක භාෂාවේ ඒ දවස්වල භාෂාවේ ව්‍යාකරණ වල මම අන්තිමම අන්තිම මැට්ටා. මට කවදාකවත් තේරෙන්නේ මේ සකර්මක අකර්මක ભેදේ තියෙනකොට ඉංග්‍රීසි පන්තිවල නැගිටලා යනවා. සිංහල තේරෙන්නේ නැහැ. පස්සේ මේ ශාස්ත්‍ර කිව්වා සාංශ මේ භාවනා ජීවිත টොප් එකට අහු වෙනවා නෙමේ. සසංකාරික අසංකාරික කියන්නේ. හොඳට කතා කරලා ඥානන් සාංශ කියනවා දෙක දෙකක් වුණාට ආයෙ හිතු මැද ඉරක් නැහැ කිව්වා ඔකේ. අම්මද වල ඊට පස්සේ වෙන කරකැවිල්ලක් දැන්. දැන් මේ අසංකාරික සසංකාරික වෙන තැන දෙක දෙපැත්තට ගියාම පෝලරිටි වෙනසක් තියෙනවා. නමුත් මැද නෑ ග්‍රේ ඒරියාවක් තියෙන විශාල ග්‍රේ නිසා අභිධර්ම ඔක්කොම බොරු. ඒකෙන්ම කතා කරලා කිව්වා එහෙම කරන්න බෑ බුදු කෙනෙකුටත් ඕක බලන්න බෑ. දෙක අතර වෙනස අල්ලන්න බලන්නකෝ එහෙමනම් හරියට මාජික නැතුනේ එහෙම ගන්නෑ. ඊට පස්සේ අර මං කරපු දේ ඇත්තක්ද බොරුවක්ද කියන එක මේ සසංකාරික අසංකාරික බෙදෙන එක කරගෙන ගිය මේ සයිකොලොජිකල් ගේම් එක හරි වැරද්ද වැරදි වැරද්ද කියන එක නිකන් මමයක් තුනී වෙලා දිය වෙලා ගණ්ඩ දරක් නැත්තනකට ගියා. භාවනා කරලා නෙවෙයි. මේක මට පැසිව් ඇන්ඩ් ඇක්ටිව් එකක් බලනවා. හැබැයි මනසේ හදනවනේ රාමුවක්. ඒ රාමුව ඉතින් ඕන විදියට කොටස් කරලා බෑ. දැන් ප්‍රශ්නේ ප්‍රශ්නේ තියෙන්නේ ඇක්ටිව් තැන ඉඳලා පැසිව් තැනට මාරු වෙන තැන මාජින් එකක් තියෙනවා කියලා. බෝඩර් එක. ඒකයි ප්‍රශ්නේ හැවේ අර පුත ජීවය පස්සේ. මම ප්‍රශ්නේ අහුවේ එහෙම නෙවෙයි මං කිව්ව මේ ලෝකයේ හැම දෙයකම කරන්නක් සහ කෙරෙන්නක් කියලා දෙකක් තියෙනවා සාංශ මං හිතුවේ මේ දෙකම එකයි කියලා මේක දිහා බලනකොට මේ ලෝකෙ දිහා අලුතෙන් බලන්න වෙනවා ඉතින් සංසය අහන්නේ මොකද්ද ඔය කියන්නේ මං කිව්ව මේ අහනවා ඇහෙනවා මම මෙච්චර ලස්සන කිව්වද මට මතක නැහැ උත්තරේ දුන්නේ මේකයි හති ආයසුන් ඕකෙන් තමයි අපි දැන් මේ පටන් අරන් තියෙන්නේ නමුත් ওই දෙක අතර ඉරක් තියනවාද කියලා දැන් මේ දැන් සිතිවිල්ලක් තියෙන එකේ තියෙන සිතිවිල්ල තියෙනකොට මේ සිතිවිල්ල රියැලිටිද නැත්තම් වික්කියක්ද කියලා වෙනස සොයාගන්නේ කොහොමද? මගේ හරි කාගේ හරි සිතිවිල්ලක් තියෙනවා. මගේ සිතිවිල්ල එනවත් දැක්කා තීවික්තියක් දකිනවා මේක. දැන් මේක රියැලිටි කියලා දැනගන්නයි මේක මනසෙන් හදපු එකක් කියලා දැනගන්නේ කොහොමද මනසේ තියෙන කොහොමද මනසට වටහා ගන්න පුළුවන් මොකද ඔය රියැලිටි කියන වචනේ දාන වෙනකොට මෙහෙම වර්ණනා කරනවා මම කියනවා හිතපු දෙයක්ද හිතිච්ච දෙයක්ද කියලා ගන්න කියන්නේ මම හිතුවද නැත්නම් මට හිතුණද කිව්වොත් මාජින් එකක් නැහැ මේ දෙක අතර මාජින් එක නැති එක තමයි ඥානන් සෝන්ච මට කිව්වේ මං හිතුවා මේ දෙක පැහැදිලි කලසුතු දෙකක් කියලා මේක මම හිතුවා මේක මට හිතුණා අන්තිර හොඳට හිතුවේ කියලා බලනකොට හිතලත් නෙවෙයි හිතිලත් නෙවෙයි අපි හිතුවා කියලා දුක් ගන්නවා බලන්න හිතලා නෙවෙයි හිතිලා. එතකොට මේ දුක් ගන්න එකේ බුදුහාමුදුරු කියන මොඩකම විතරයි තියෙන්නේ. පහළ වෙන්නේ කන්ඩිෂන් එක. යමන්න පච්චය කියන කන්ඩිෂන් එක අපි බණේදී කිව්වා කොච්චරක විල් එකෙන් සිද්ධ වෙනවද? මගේ හැසිරෙන්නේ කොච්චරක් සිද්ධ වෙන දෙයක්ද කියලා. අපි හරි සතුටුයි කියන්නේ මේක මගේ විල් එකේ උනේ කියන්නේ. ඔහොත් ට්‍රේස් කරලා හොඳට බලන යනකොට එහෙම දෙයක් එහෙම you can boil down and get something like me. අපි වැඩි වෙන්නේ හැමතිස්සම search for reality. දැන් අපි හැමතිස්සම බලන්නේ search for reality. Yes, yes, yes, nothing for reality. This search for reality එක පුරුදු වෙලා බලලා බලලා සිගරට් පොඩ ගියා වගේ බලලා බලලා බලලා කරේන නවත්තන්න නවත්තන්න ආසුණා නවත්තන්න බැහැ. පුරුද්ද ලොකු වෙනවා. අපේ මේ පොත් කියවනවා අර පොත කියවනවා භාවනා කරනවා සිත ගන්නවා ඔක්කොම කරගෙන ඉන්න ගමන් උස්ම ගන්නවා මේව කරනවා මෙච්චර සර්ච් ෆොර් රියැලිටි කියලා රියැලිටි බව යෝනිසෝ මනසිකාරය ඊට පස්සේ නිබ්බාණය වෙනකන් සිත සැකමේ මේව කරගෙන තමයි අපි හදන්නේ ඉතින් ටිකක් කල් යනකොට පොඩ පොඩ තේරෙනවා මොකද කරාට thought patterns තියෙනවා මේ සිතිවිලි තියෙනවා. සිතිවිලි පොත්වල කියලා තියෙනවා. හම්බුගොල්ලෝ කියනවා මේ රියැලිටි එකත් එක තමයි සිත ඉන්න ඕනේ. හැබැයි දික්තියත් එක්ක හිතුවොත් වැරදි. ඔපිනියන් ඇන් view සිතක් තියෙනවා නම් ඔපිනියන් ඇන් view ඒක මනසෙන් හදපු එකක්. රියැලිටි එක එක එකේ සීන සිතයි මේක වෙනස් කරගන්න අපි අපිට ඉන්නේ හිතෙනවා. භාවනා කරනකොට මේ තමයි මේ රියැලිටි එකේද නැද්ද කියලා. ඉතින් ඒ සිතවිල්ල දැනගන්න කොහොමද මේ රියැලිටි එකේ ඉන්න මේකට කියන හොඳම හොඳම මිනිහා හොඳම පොතයි පොතයි තමයි concept and reality which is a concept and reality කියන එක තියෙන්නේ විස්තර කරන්නේ මදුපිණ්ඩික සූත්‍රය මදු <coughs> ඥානද සාංශගේ ක්ලාසික <coughs> පොතනේ concept and reality ඒකේ මේකට කියන්නේ ප්‍රපංචකරණය කියන වචනයක් පාවිච්චි කරනවා ප්‍රපංචකරණ ප්‍රපංච ප්‍රපංච කියලා කියනවා. ඒ ප්‍රපංචය කියන එක රියැලිටි එකක්ද concept එකක්ද කියන එක ප්‍රපංච කියන වචනේ විස්තර කරන්නේ පොත පටන් ගන්න පිටු 32ක් යනකම් ගියාට පස්සේ. එයා ගන්නෙ නෑ විස්තර කරන්න මුලින්. උගාතරතුරු දීලා දීලා දීලා දීලා දල අදහසක් ඇති කරගෙන තමයි කියන්නේ දැන් අපි ප්‍රපංච කියන වචනේ literal definition එක දෙන්න බලමු කියලා. මොකද ඒක අමාරුයි. මොකද මෙතන subject object change එක මාරුයි. මේ කරන්නම තමයි judge කරන්නේ. හොරා ගැම්මෙන් පේනාන සෙල්ලමනේ යන්නේ. ඉති එතින්දී තීන්දුව වෙනකොට අදාළත් නෑ එකක්. මේක conceptual game එකක් විතරයි. depending on on the conditioning conditioning කියන්නේ එහෙම නැත්නම් අපේ තියෙන හිතේ හිතේ තියෙන තකතිරුකමද මේ ප්‍රශ්නේ අපිට දාලා තියෙන්නේ අපි ඒ එන්ගේජ් කරලා තියනවා ඒකට වෙස්ට් මේ Hinduism කියන්නේ who am i කියන question what am i ඒක දැම්මට පස්සේ මෙලෝ ඉන්න කිසිම කෙනෙකුට කවදාකවත් උත්තර දෙන්න. ඒ නිසයි අපි who is he කියලා. ඒක ඩිෆයින් කරතයි. ඕනේ අපි ඉස්කෝලේ කරනකොට ඉස්කෝලේ කරලා ෆිසික්ස් ඉගෙන ගන්නවා මොකද ඒක රසායන විද්‍යාව වගේ ඒක කන්ඩිෂන් වෙනවා පාතියි. දැන් බණෙත් අපි ඔය කන්ඩිෂන් වෙලා දීලා. එතකොට දැන් බණෙත් කන්ඩිෂන් වුණා තිබුණම අපි දැන් අපි හරි ආසයි හිතමු. මේ ප්‍රත්‍යත් එක්ක ඉන්න. එතකොට ආනන්ද හඳුරෝ දැවුණු උදාහරණ විභාගයක් මිත්‍රත්වය කියන්නේ නැහැ. හැම එක කල්යාණ මිත්‍රත්වයේදී මුක් මිත්‍රත්වය. එකක් මිත්‍රත්වය. එතකොට එතකොට මිත්‍රත්වයට ගන්න පුළුවන් නේ මෙත්තා කරුණා මුදිතා ඊට තමයි මිත්‍රත්වය. එතකොට අනිත් එක හිස්කම මොලේ හිස් ඒ කියන්නේ කිසිම දෙයක් බැදී කියලා. හිස් අපේ ඉන්න සොසයිටි එකේ හැටියට අපි ජීවත් වෙනෝනේ. ඉතින් අස්කරණාසලට තටපට ගන්න වැදෙනවා. වැදුනම ඉතින් අපි රියැක්ට් වෙනවා. ඉතින් රියැක්ට් වෙනකොට පොසිටිව්ලි රියැක්ට් වෙනවා නෙගටිව්ලි රියැක්ට් වෙනවා. ඉතින් භාවනා කරන වෙලාවට විතරක් වගේ අර මනස පිරෙලා ඉන්නේ. ආපහු ඉතින් අර කොත්තර කිප්පක මම කොහොමද විත්‍රත් වෙන්නේ? මම කරේ විත්‍රත් වෙරි කරන්න ගියම විත්‍රත් වෙන්නම අපිට ගුටි ගන්නවා. අවුල් අවුල්. එතකොට ඊට පස්සේ ආපහු ගිහලා අනේ කමන්නේ. ඒක විත්‍රත් කියලා පැටලෙලා ටික කනගාටු වෙනවා. මං ආ බිස්නස් එකක් කරනකොට ප්‍රොෆිට් එක නැති වුනහම ආයකට කමට යන මිත්‍රත්වයේදී ප්‍රොෆිට් එක නැතරම ෆීලිංග්ස් නේ ෆීලිංග් එක හරියට හර්ට් වෙනවා ඒ ඔය වගේ වෙලාවට මේවා කොහොමද මේ සාමාන්‍ය ජීවත් වෙනකොට මේ අපිට ස්පාර්ක් එකක් විදිහට වගේ එක වෙලාවට දැනගන්න පුළුවන් මේක මෙන්ටල් ගේම් එකක් ඒක නිසා මේක ක්වොන්ටිෆයි කරන්න හරි ඩිෆයින් කරන්න හරි යන්නේ තකතිරුකම නිසා අපිට ඒක කැපැසිටි නෑ ඒක ඉතිස් නොට් නෙසසරි කියලා ඒක දැනගත්තට පස්සේ අපි ආයෙත් ගිහිල්ලා අර මොඩකම්ම කරනවා හැබැයි දැන් කරන්නේ මොකටකමක් කියලා දන්නවනම් it's one step ahead. දැන් feelings hurt වුණාම profit loss එකට වඩා hurt. ඔව්. නමුත් ඒ feeling එක කියලා කියන්නේ mental image එකක්. දැන් feeling එකට තමයි අපි අනුකම්පා, හරි අනුකම්පාවෙන් මම මේ දානය දුන්නා, අනුකම්පාවෙන් මම අනුකම්පාව කරා. හැබැයි මට recognition feedback එකක් එන්නේ නැත්තම් අර සින්සන් ඉන්ට්‍රස්ට් uh, එකේ තුර uh, වගේ තියෙන ඒක නිසා බුදුරජාන් වහන්සේ මේක තුලින් නිවන ඩිෆයින් කරනවා. මේ මේ කියන concept එක තුලින් මේක <clears throat> ඔය කජ්ජනීය සූත්‍රයේ අවසානයේ සඳහන් කරනවා නමෝතේ පුරිසා ජඤ්ඤ නමෝතේ පුරිසුත්තම යස්සතේ නා විජානාමි යම්පිනිසය ජහයති. මම මේ මම නේ බුදුන් කියන දෙවියන් බ්‍රහ්මයන් ස්තුති කරනකොට ඒ ආජඤ්‍ය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. ඒ උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. කාටද ඒ මිනිස්සයා භාවනා කරන්නේ ඇයි කියලා එයාට තේරෙන්නේ නැති විදියට. දැන් මම ඔයාලට උදව් කරනවා. ඇයි මම මේ උදව්ව කරන්නේ කියලා තේරෙන්නේ නැත්නම් ඒක තමයි නිවන. ඒක තමයි බෙස්ම උදව්. මොටිවේෂන් එක දන්නේ නැත්නම් ඒක තමයි නිවන. නිවන. ඒක තමයි නිවන. මොටිවේෂන් එක දන්නේකට කග්ගවිසාන සූත්‍රය කියලා කියනවා අත්තත් පඤ්ඤා අසුචි මනුස්සා. මනුස්සයා හැම වෙලාවෙම යමක් කරන්නේ අර්ථය සඳහන් මේ මනුස්සයා අසුචි කියලා. හේතුවක් ඵලයක් ප්‍රයෝජනයක් සඳහා වැඩ කරන මිනිහා අසුචි. නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා. එහෙම රිටර්න් එකක් බලාපොරොත්තු වෙන්නේ නැති නිස්කාරණේ වැඩ කරන දුර්ලභ මිත්‍රයා ඊටාම දුර්ලභයි. එමුගේ. එච්චර. ඒ දෙක බොහොම වචන වලින් දාලා තියෙන අපිට ඌ තාත්ත දෙන්න පුළුවන්. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා නිඛාරණා දුර්ලභ ආජ්ජ මිත්තා. ඒ කංගවිශාන සූත්‍රය. මේකේ සඳහන් කරනවා යමෙකුට මම මේ දේ කරන්නේ ඇයි කියලා රීසන් අවුට් කරන්න බැන්න නම් එයාට নমස්කාර වේවා. ඒ මනුස්සය ඒක දිගට කරනවා. ඒවත් කියලා දිනනවා. එච්චරයි. නුවණ කියන්නේ කියරන් නෝ කියලා. දැන් අපේ ඔක්කොම 80ක් කට්ටිය ගත්තොත් නිවන කියලා ඉන්න ප්ලෑන් කරන මේ ආත්මේ නෑ නෑ නෑ ඊට පස්සේ ආපෝ. හැබැයි ඒ අතරේ කියන නිවන is only here and now කියලා. මේ මෙරිපරිට ප්ලෑන් කරන්න බෑනේ මිෂන් එකක් දාන්න නේද? දැන් ප්ලෑන් එකක් තියෙනවනම් මිෂන් එකක් දානවා. ඉතින් සං සංකත තැනකට මිෂන් එකක් කොහොමද දාන්නේ මනසේ? ඒක නිසා පටන් ගන්නකොට විෂන් එකකින් පටන් අරගෙන මේ විෂන් එක ඉවර වෙන තැන තමයි සාර්ථකත්වෙ වෙන්නේ කියලා කියනවා each appointment ending up with a disappointment therefore have an appointment with a disappointment <laughs> easy way i mean if you have a question you have the answer but it is not really leading you somewhere but it gives the answer because your answer is not on the proper base your question also not in the proper base ඕපනයිකෝ කියන එක කොහොමද පාවිච්චි කරන්නේ? අපි ඉන්නවා ගුරු කෙනෙක්, ටීචර් කෙනෙක්. ඒකට ගුරු කෙනෙක් ඉන්නවා. නැත්නම් ඒ the ඕපනයික කියන්නේ self propelling towards the goal. ඒකේ ටික විස්තර කරලා දෙන්න ඕනේ. ඕපනයිකෝ කියන වචනේ විසු සාමාන්‍යයෙන් අපි නායකෙක් පිටිපස්සේ ගිහිල්ලා ඉගෙන ගන්නවා. එතකොට සුතම පඤ්ඤා ඉතින් ඕපනයිකෝ කියනකොට ඒක ප්‍රොපර් වෙන්නේ කොහොමද? නිකන් ඒකට නිදර්ශනය බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ නිවන පැත්තට විසික් වෙලා යන්නේ යන්නේ නිදර්ශනයේ වශයෙන් පෙන්නන්නේ බුදුජාන් වහන්සේ අර මේ පහරාජ සූත්‍රයේ මූද මැද ඇති වෙන මලකුණක් කවදාකවත් මූද මැද ඉතුරු වෙන්නේ නැහැ ඒක ගොරබිමට ගෙනකන් තල්ලු කරන ගතිය මූදේ තියෙනවා. හැබැයි බැලු බැලමට පේන්නේ. මුදුමැද මලකුණක් ඉපදුනොත් තල්මසෙක් හරි ওই රැළ වේගී තියෙන ගතියක් ඉගුරට එනකම්ම තල්ලුකෝ. ඒ වගේ කියනවා ධර්මයට බැසගත්තොත් ඒ මනුස්සයි කෙලෙසයක් මැද නතර වෙන්න බෑ ඒක තල්ලු කරනවා. මේකට කියන්නේ පක්ඛන්ද නරසය කියලා. සද්ධාව තිබුණත් ඒ මනුස්සයා දැනට කෙලෙස් තියෙන බව දන්නව නමුත් එයාගේ තියෙන තල්ලුව කොහොම කොහම හරි කියලා ඉවර වෙනකන් තන්නමයි යන්නේ. ඉතින් මේ ගුණයට කියන ඕපනයික ගුණය කියලා. ඒ ඕපනයික ගුණේ ගුරුවරයා සහ ශිෂ්‍යයා කියලා ඉස්සෙල්ලා ද්වේතාවකින් පටන් ගන්නවා. duality duality he knows i don't know ah. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ යාගේ දැනුමනේ ලෝකයා බannකොට මෙයා ගුරුවරයා මම ගෝලයා ඒ නිසා මෙයාගේ රෝල් එක හරි prominent profound හරි බොහොම වටිනවයි කියලානේ නමුත් බුදුරජාණන් කියන්නේ ඒ ගුරුවරයා ගුරුවරයා බව තේරුම් ගන්න මම යහට තල්ලු කරන ගතියක් තියෙනවනේ ඒක ගුරුවරයා දීප කන්නේ නෙමෙයි right from the start that is your intrinsic nature it is the most revolutionary point that is the most real uh, crucial point. මම පස්සේ මෙයාගේ தත්තට යන්නේ එක නෙමෙයි crucial. අර පටන් ගන්න දැන මීයාගා හරි. මේ ඔක්කොටමත් පේන නමුත් ඒගොල්ලෝ එයා ගණන් ගන්නෑ. නමුත් මට තියෙනවා මොකක්ද එකක් ගණන් අරගෙන මම ඊට පස්සේ ආ ඊට පස්සේ මෑදෙන. ඒ ඇතුළත මෙයාගේ ගුණයක් නෙමෙයි. දැන් හවුනේ තමයි. දැන් දැන් ඔය feelings ඊනවනේ. ශබ්ද ගන්ධ ඔක්කොම දැන් ඔය feelings මෙෂ කරන්න බෑනේ. මට කියන්න බෑනේ one kilo of love, uh, one liter of love එහෙම කියන්න බෑ. හැබැයි love exists. හැබැයි අපේ අපේ වෘත්තක් තියෙනවා. අපි හැම එකක්ම intellectually measure කරන්න හැබැයි ওই feelings intellectually measure measure කරන්න ගියොත් ඉන්නවා. හැබැයි අපේ මනස හැමතිස්සෙම ආන්දම් වගේ යන්නේ ඒ feelings measure කරන්න. එතකොට පස්සේ අර ෆීලිංග්ස් වලින් කරුණ මගේ කරුණාවෙන් මට ෆීඩ්බැක් එකක් ආවේ නැත්තම් මට කියන්නේ. දැන් ඕක හැම හරි කණු අනුකම්පාවය. ඒක ડિප්‍රෙෂන් එනවා මම මෙච්චර වැඩ කරා. පංච කියන එකට කාරණා තුනක් නෝ එකයි කතා කරන්නේ. මොකද මාන්නේ. තණ්හාව කියලා තව එකක් තියෙනවා, දික්ටි කියලා තව එකක් තියෙනවා. ওই මාන්නේ දිගේ යනකොට කතා කරන්නේ. ප්‍රපංච කලාවේ පැටලීමේදී ස්වභාවයෙන්ම අපිව ගෙනියන ප්‍රොපෙල් කරන එකක් තමයි තණ්හාව. අනිත් එක දික්තිය. ওই කියන්නේ මාන්නේ. මානින එක. ඉතින් මේ එකකින් විතර කරාට තව දෙකක් තියෙනවා. නිසා මේකේ මේ සිංගල් ඩයිමෙන්ෂනල් වෙනසක් නෙවෙයි মালටි ඩයිමෙන්ෂනල් වෙනසක් වෙන්නේ. එක එක ස්ටේජ් එකේ එක එක තැන්වල සුද්ධ වෙවි සුද්ධ වෙවි සුද්ධ වෙවියක්. මෙතනදී මෙච්චරක් සුද්ධ වුණයි කියලා මනින්න හදන්න එපා කියන එක තමයි බුදුහාමුදුරු කියන්නේ. මනින්න හැදුවොත් අන්නාවට මාන්නයට අහු වෙනවා. උඹ බුදුන් කියපු නිසා කරපන් දිගටම කරපන්. don't have a motivation motivation එකක් නැහැ දිගටම කරගෙන යනවා ඒක තමයි නියම කරන්න පුළුවන් මේ මනින්නේ නැති එක දැන් අපි මොකක්hari ඇස් එකක් ගත්තොත් රිෆ්ලෙක්ට් වෙනවා ප්‍රොෆිට් මොටිව් නි රිෆ්ලෙක්ට් වෙන non profit motive එකක් තිබුණා නම් හොඳයි හැබැයි සුද්ධ profit motive එකකින් රිෆ්ලෙක්ට් ඒක ඒක දැනගන්න සංසාරෙ මෙතෙක් කරුණ නිසා තමයි සංසාරෙ හිටියේ. Now you have to think radically. That is the change. That is the difference. That is you are. There you are. stop කරන්න ඉතින් කියනවා you have to stop that කියලා stop කරන්න ඉතින් if, if you want to stop the samsaric uh, no, no. right I mean, then, then basically you have to do a revolution thing nee, if everybody was not there පොතේ හැටියට හැම කෙනෙක්ම හදනවා ඉස්සෙල්ලා කරත්තක් ඩෙඩිෆයි කරන්න එපා. කරන්නේ ඊට ගන්න. ඩෙඩිෆයි කරගන්න කරුණා. ඒ මේ යනවනේ ප්‍රොෆයිල් ලා. First you have to have a, have a, have a, have, have an idea what you really want to do. like, <laughs> I mean, exactly, exactly. My, my point is, you can be a murderer, you can be a saint, but, but if you have a motive, as you said earlier, that motive, if, if that is, that is nirvana, then everything has to change accordingly. And you can't have certain things running with, with some, some, other motives and have, have some, something else. Virtually you just have to figure it out, which path you want to go. If it is one, then it was They, they, they, they love suffering in, in, in a certain manner. But you have no choice. I, I, I don't think you can just give it, give it a word and a meaning and to say that Nirvana is impossible. It's, it's, it's, it's, it's, it's basically a cluster of things. You can't massive, reduce. Massive cluster of things. You can't reduce to a word. You can't. You can't. I mean, if you're going to figure that out on a few or so, you know, let's say if you uh, uh, even a Naraka, this is pretty simple. I mean, it's just sleep. I mean, just move it and you Yeah, like if you really certain order, it means that The base, the base, base is now basically now we all are measuring every month and trying to sort of figure, figure out. And it is so simple that way. If you look at it, you must be all like, sorry, you know. Nice. We are trying to really because because as I said, it's it's it's, it's basically two components together. It's it's like epoxy paint. हे बने सोप का सोप का आउट रहता है रात रात में ना सोप का आउट रहता है रात में ना ये तो बड़ा हम ने अरे ग्रेट पीपल वहाँ के लिए करता है फादा मसला वहाँ वहाँ बोर्ड है यार तो हम लोग का ताकि को इंडेंट इलाज लेंस वाला तो का दिखूंगा मेरी चेंज किया ඒකට අර තවත් එක්කෙනෙක්ට සාරිපුත්‍ර හම්බුරෝ මාස හයක් විතර ඉඳලා කිව්වා කරන්න බැරි කියලා කියලා ඉතින් බිලියන්ස් එක අපේ මේකට ගත්ත එකක් නේ අපි මේකට ගත්ත එකක් බිලියන්ස් කියන්නේ නෑ නෑ මේකනේ මම කියන්නේ ඒක සංසාර කියන එකේ ඔබතුමා කියනවා වගේම බිඳුව ඉඳලා අපි නිවන් දකින්න බැරි බැරි ටිකක් නමුත් මේ ටික ඇතුලේදී එක එක්කෙනාගේ තියෙන ප්‍රැක්ටිස් කරපු ලෙවල්ස් වෙනස් දැන් දැන් දැන් බුදු කාලේ එක ගත්ත එක නිපදෙන්නේ ඒකෙට අහම්බයක් නෙමෙයි. ඒකෙට ඒකෙට සංසාර ධාරණ කරන දෙයක එක ප්‍රතිඵලයක්. මොකද ඉතින් පස්සේ ඉතින් අපි සා ඔබ මේ අපිට කියලා අහම්බ විශේෂ කාට කියනවා. ඒකත් තියෙනවානේ. නෑ අචසෝ නචෝ අන්නෝ යක්නේ පිට මෙලිපිනියුත් නෙමෙයි අවුරුදු 10 ඉක්ව එක්කලා නෙමෙයි අවුරුදු 20 ඉන්නේ. එතකොට මම කිව්වොත් මමත් නාම රූප ඔයත් නාම රූප. එතකොට මගේ හાર્ට් එක චේන්ජ් කරලා liver එක චේන්ජ් කරලා hardware චේන්ජ් වෙනවා. I mean, software has limited, limited over the engine. Yes. Think, a, but the point is, software, yeah, yeah, very good point. Software, software and hardware in, in, in two, two different modes. Because hardware is just to have your age. They say, they say 45 years, but, but, the, but the software goes into billions and billions of अन्य पाठ्य है कि गलों में इनके डिपेंडेंस है कि गलों अन्य पाठ्य पाठ्य है कि बालों पर software and hardware interdependent It depends but, but option it is usually better not. දැන් අපි මම කියනවනේ. දැන් මම කියනවා කවුරුහරි ඔයා මගේ පහරියක් right? ජයලානේ කියනවා. අවුරුදු දැන් අපි 83යි. right? කවුරුහරි කියනවා මේ කවුද? මම කියනවා මෙයා මගේ පහරියක්. ඔයා කොහොමද දන්නේ කියනවා ප්‍රශ්නය. ඒකයි මම අපි උනායි මොනවද ස්ථාන්නේ කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ මම යාට අවුරුදු 50 ඉස්සෙල්ලා කච්චිලි කියලා දැන්නා සමහර දෙන්නේ කියනවා ආපහු මේ ප්‍රශ්නේම අහනවා දැන් මගේ මුලේ මනසේ බර කියන්නේ හැමදේ අල්සයින් කියන මොකද අමතක ඇති වුණොත් මගේ රිලේෂන් භාර්යාව කච්චිලියට භාර්යාව මට අමතක වුණොත් මට බය අඳුර ගන්න බැරි වුණා මගේ භාර්යාව කච්චිලියට මට අඳුර ගන්න ඒ කන්ඩිෂන් එකත් එක්කම අන්‍යමඤ්ඤ පත්‍ය කන්ඩිෂන් එකත් එක්කම සංසාරික ගතියයි කියරන්නව කියන concept එකේ කියරන්නව නිබ්බානේ කියරන්නව. උතන අර සූර්යක හම්බුනට කියරන්නව. එතකොට අනිත් හම්බුනට කියරන්නව. බුදුහාමුදුරුවෝ නිවන දකිනකොට කියරන්නව. එතකොට පාරමී පුරන්න ඕනේ. එකක් ඇත්තක් වෙන්න පුළුවන්. ඒතකොට ඕපන් අයියු කියලා එකක් තියෙනවා ඒ ඔක්කොම කන්ඩිෂන්ස් ටික බලුවම කොහොමද මේ අන්ඩර්ස්ටෑන්ඩින් සිටුේෂන් එක සුදුසු කියන්නේ ඒක ඔයාලා දෙන එක්ස්ප්ලනේෂන් එක ඔය පුතේ කීපයක් නේ සිපිටිගේ කියලා තියෙනවා අවුරුදු ගාණක් මේ මේ හිටියා ඒ කියන ගමන් මම හැවුවොත් බුදුහාමුදුරුවෝ නෑ බුදුහාමුදුරුවෝ මේ ජාතක ස්ටෝරීස් බුදුහාමුදුරුවෝ ඉපදෙන්නේ ඉස්සෙල්ලා දුන්නේ ස්ටෝරීස් බුදුහාමුදුරුවෝ එතකොට බ්‍රහ්මයා කියන්නේ එන බුදුහාමුදුරු ඉපදෙන්න ඉස්සෙල්ලා තිබුණේ ස්ටෝරි. බුදුහාමුදුරු මොනවද බ්‍රහ්මයා ගැන කිව්වේ? මොකද්ද? තරගිය වෙත සුත්තේ කිව්වේ බ්‍රහ්මයා ජීවත් වෙන බ්‍රහ්ම විහාර. එතකොට බ්‍රහ්මයක් මගේ කියන එක ප්‍රශ්න අහලා ඉන්නවා. right? හැබැයි ලෝකේ ප්‍රඥා කියන්නේ චොප් මේ ඉන්වෙන්ටිව් ඉන්වෙන්ටිව් නොලෙජ් right? ඒක විතර කන්ටෝල් නෑ. ඒක දුර නෙවෙයි යන්නේ. කියන එකක් කියන concept එක ඔබතුමා සම්පූර්ණයෙන් වැරදි කරලා හදාගෙන තියෙන්නේ. කියලා and how කියන එක නිර්වාණය කියන්නේ doing like this. You have to basically they are all condition our minds. අපි දැන් කන්ඩිෂන් කරලා තියෙන අයන් ආයන ABCD EFG මේ ඔක්කොම දේවල් කන්ඩිෂන් කරලා කන්ඩිෂන් වෙලා නැහැ. දෙකම අපි අපුණ ගන්න පැත්තේ ඒ දැන් එතකොට අපි නිර්වාණයට හිරන්න ඕන නම් see again that is conditioning your mind in that line. Simple theory. Just because you say this here and now, you will never get nirvana. It's just a matter of conditioning it right from the beginning till the end. How to, the process of how to decondition and not conditioning process. That's the problem. That's the problem. That's the problem. ඔබවහන්සේ හිතවල කියනවනේ මේ හිත ප්‍රවාසනාය අපි පිළිසිදුවේ සංකර ලක්ෂණයෙන් ඇතුලේ සංකර ලක්ෂණ ඉවයි. ඉතිසයනත් කරන්න හදන්නේ උඩ වැක්කේ තියෙන කෙලස් ටික අයින් කරන්න විතරයි නේද? ඒ කියන්නේ මේ කියන පිට කියන කන්ඩිෂන් කොච්චර වුණත් ඒක මනින්න පුළුවන් තරම් ලේයර් එකක් නැහැ. ඒ උපක්ලේශ ටික විනිවිද ටික එච්චර අමාරු නෑ. ඒ විනිවිදට පස්සේ ඇතුලේ තියෙන්නේ ඒ අන්කන්ඩිෂන් මයින්ඩ් එක තමයි ප්‍රබාසනවත් අපි ගැන කවදාකවත් කතා කරන්න අපි කතා කරන්නේ කෙලස් ටික ගැන විතරයි. ඕක අමතක කරලා දැම්මොත් අපි වැටෙන්නේ නිතරම ගිහලා ස්ලිප් වෙලා වැටෙන්නේ අර ප්‍රබාසන තමයි හියරනව් එක නම කවදාකවත් අපි හිතන්නේ ඒ හියරනව් එක නොමිල ලැබෙයි. අපි දැන් තම තටමයි වෙන්නේ නැහැ අපිට මොනවක්වත් උනේ කොහොමද නිවන් ලැබෙන්නේ කියලා. මම පුත්‍රයන් කියන්නේ ලද්දා මුදාහණි බුති මුඤ්ඤපාන නොමිලේ ලැබුණා වූ නිවන බුද්ධ විඳපන්. අපි ඒ වෙනුවට ඒ කියන්නේ හඳු කියන්නේ නිවන සිම්පල් අපේ complicated. Yeah, I mean, you can say it again. Nibbana is simple. Yeah. Our approach towards Nibbana is complete. Yeah, but it is a, it's a process. ඒ දෙකම තියෙනවා නිවනයි සංසාරයේ දෙක අතර කිසිම ගැටුමක් නැහැ අපිට ගැටුම තිබුණාට. ආ. ඒ දෙකොල්ල එකට ජීවත් වෙනවා. අපේ තියෙන පාහර ගතියට අපි බලන්නේ සංසාරේ විතරයි. අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ කන්ඩිෂන් වලට. අපිට තියෙන ගැටලුව තියෙන්නේ මේ කන්ඩිෂන් එකක් සොයනවානේ. කෝස් ඇන්ඩ් කන්ඩිෂන් කියනවනේ කෝස් ඇන්ඩ් කන්ඩිෂන් අපිට පුරුදු වෙලා තියෙනවා පොතෙන් පුරුදු වෙලා තියෙනවා. ඒක හම්බුකලගේ බඩවලින් පුරුදු වෙලා තියෙනවා. අනික සාමාන්‍ය තේනකොට හැම එකම කෝස් එකේ කන්ඩිෂන් එකකුත් තියෙනවා. එතකොට උපේක්ඛා තැනදී අර කෝස් ඇන් කන්ඩිෂන් එනිලා ඒක එක්සෙප්ට් වෙනවනේ ඉන්වැලිඩ් යනවා. ඉන්වැලිඩ් වෙනවා. ඒකට ඒකට ඕනෙම වෙලාවක ඒකට යන්න පුළුවන්. උපේක්ඛාට යන්නත් පුළුවන් ඉන්වැලිඩ් කරන්නත් පුළුවන් ඕනනම් වැලිඩිෆයි කරන්නත් පුළුවන් ෆයිට් කරන්නත් පුළුවන්. දෙකම ඔයාට ෆුල් හියුමන් මේ මේ රයිට්ස් තියෙනවා. මොකද බුදුහාමුදුරුවෝ හුඟක් ඔය ජාතක නෙමෙයි ඔය ධර්මයේ බලනකොට බබුවක් වෙන දක්ෂ එක්සැම්පල්ස් හරිම සිම්මේ අපි සිම්පල් එක්සැම්පල් එකේම නිවන් වුණා. ඒක සිම්පල් එක්සැම්පල්. හැබැයි හැමදේම තිබුණා චේන්ජ් එක නේ. චේන්ජ් එක හරි ඉම්පෝටන්ට් නේ. ඒත් මේ අපිට අනිත්‍යතාවයනේ පෙන්වන්න ඕන වෙලා තියෙන්නේ. ඒක නිසා මේකෙදී ඇත්තටම තියෙන්නේ බුෆේ ඩයට් එකක්. මේසේ අපි කන දේෙන් අපි කවුද කියලා තේරෙනවා. අපි කන්නේම කෙලෙස්ම ගන්න. කවදාකවත් නිවන පැත්ත බලන්නේවත් නැහැ. ඒක උදේ ඉඳලා හැන්ද වෙනකන් සර්ව් කරලා තියෙන 98%ම මේසෙ තියෙන එකේ. අපි බලන්නේම අර හැප්පෙන්න පුළුවන් එක, ගහපා දෙන්න පුළුවන් එක, ගැටෙන්න පුළුවන් එක දෙකටි ගැටි. ඉතින් මේ මමයා කවුද කියලා පෙන්න පෙන්න ඉන්නවා. ඕක ගිව් අප් කරපු වෙලාව. ගිව් අප් කරන්න බෑ නිකන්. නමුත් අන්තිමට තියෙනවා මේ නිරර්ථක ව්‍යාපාරයක් තමයි මේ සයිකොලොජිකල් ගේම් එකක් තියෙන්නේ. ප්‍රපංචකරණයක් පමණයි මේකේ තියෙන්නේ. ඒක නොකර ඉන්න බෑ අපිට. අර සිගරට් බිම්මිනේට වෙච්ච වැඩි. නමුත් නොකර ඉන්න තැන ඉඳලා මෙතන ඇවිල්ලා තියෙන්නේ. මේ ඉන්න කෙලෙසිත් අත්තට ඇවිල්ලා තියෙන්නේ ඒ තැන ඉඳලා. ඒ නිසා අපිට තියෙන්නේ ඩීකන්ඩිෂන් ඩීරනින් ප්‍රොසෙස් එකක් දැනට වැලි ආන්සර් එකක්. නමුත් අපේ හිත කවදාකවත් ඒකට යන්නේ අපේ හිත යන්නේම ගැටුමට. හොයන්නේ හැප්පෙන් එකක් හොයනවා. ෆයිට් එකට තමයි වලියට බරයි කියලා කියන්නේ. දැන් පුරුදු වෙලා ඉන්නේ ඒ මෙහෙම නේද හැස්පෙන්න කන්ඩිෂන් එකක් වෙයි. දැන් ඔපිනියන් ඇන් view එකක් නැත්තම් ආගියුමන්ට් එකක් වෙස්සියෙන්න බෑනේ. Opinion and view must be there to argue. එතකොට පංගක් ගන්නත් මේක ආගියු කරලා කරන්නේ නැත්තම් මේක හරි ඩල්. ඒක හරි ඩල්. අයියෝ මේකේ මේ දැන් ඉතින් නිවන හරි ඩල්. <laughs> ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. නිවනට මාකට් එකක් නෑ ඒක ඒක වෝක් ඕවර් එකක්. ෆයිට් කරලා ගන්න එකක් නෙමෙයි. ඒක වෝක් ඕවර් එකක්. අවසරයක් තවත් එකක් තියෙනවා. නිවැරදි කික්වෙන්න කික්වෙන්න ආර්ගියුමන්ට්ස් තදු වෙනවා නිවන මොකක්ද කියලා හොයන්න ඔය උත්තර දැඩිව හොයන ගතියක් ඉන්නේ නිස්සබ්ද වෙලා නිතර නිතර එතකොට අර චලනයේ ඉන්න අදිනකොට උත්තර තමයි අර කැඩිච්ච ගම හුණගේ වලිගේ වගේ තමයි දඟලන දඟලන කවදාකවත් පණක් නැහැ. එකකින් කරන්නේ හුණ බේරෙන්න දඟලන දේ මේකයි කියලා ගොදුරු පස්සේ යන සතාගේ අවධානය මේ පැත්තට ගන්න එක විතරයි හුණ වලිගෙක් කරන්නේ. බැලුව බැලුවට හුණට වැඩිය පණ තියනා වගේ පේනවා වලිගෙට. ඒක ගැසිලා ගැසිලා ඉවරයි. වෙනසක් කියලා කියන්නේ අපි කරනවා චිත්‍ර කරනවා අපි 2 dimensional world එකක 3 dimensional world එකක් හොයාගන්න අපි දැන් ගණන් කරනවා ගුඩාමිෂන් කියන්නේ මේ කාමරයක් නැති සිංගයි පරලා ඉතරයි. උස අපි දන්නේ නැහැ. අපි ඉන්නේ ඒ වගේ ලෝකෙක. මේ සීලේ ඉඳන් මකුලේ පල්ලහාට ආවොත් සීලේ ඉඳන් මකුලේ පල්ලහාට ආවොත් මේ two dimensional world එකේ ඉන්න පුද්ගලයාට ඒක අවබෝධ කරගන්න බැහැ. මම්බල්ගේ අර කන්ඩිෂන් යසන්ත සම්පත කියන්නේ අපි කන්ඩිෂන් කරලා තියෙන එක විදියට. ඒ ආත්මය තරම් නෙවෙයි. සංසාරම අපි කන්ඩිෂන් කරලා තියෙන. ඒක නිසා මකුලා වහිනවා අපිට වෙන්නේ. ප්‍රතිශන් විමානය. ඒක විපස්සනාවේ දීගනිෂන් කරන දීගනිෂන් කරන දීගනිෂන් කරුවාම අපිට අර අනිත් ඩයිමන්ෂන් එකක් තේරෙනවා. මගේ දැනුමන මේ ලෝකතර ලෞකික ඒ ඩයිමන්ෂන් එක ප්‍රින්සිපල් ඒක තමයි නිර්වාණය වෙන්නේ. බට කියන්නේ uh, different perspective. මේක අදහන තාක්කල් දෙවෙනි තුන්වෙනි එකට අපේ හිතේ යන්නේ නැහැ. දැන් දැන් කියලා තියෙන්නේ සයන්ස් වල කියලා තියෙන්නේ 4th dimension 11th dimension කියලා dimension වැඩි කරන වැඩි කරන යන්න පටන් ගන්නවා. අපි හිතන විදිහට ඒ dimension තුලින් විතර කරන්න බැරි තරම් ඒක complicated. ඒක විපස්සනා කරන්න අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපි ළඟට එන හැමදේම question කරන්න. ඒක තර්ක ඥානේ නුවණින් සලකා බැලීම කරනවායි කියලා කියන්නේ ප්‍රතික්‍රියාව කිරීමක් නෙවෙයි. විමසුම් වල පමණයි. මේ ප්‍රශ්නේ මේසි ආමෝ දැවවා විශ්වාස කිව්වේ ඔය විපස්සනාවේ ඩීකරිෂන් කරනවා කියන්නේ මේ ඒ ආත්මේ පුරුදු නෙවෙයි. උදාහරණයක් පුරුදු කොහොම ඩීකරිෂන් කරන්නේ? ඒ නිසා තමයි අපිට මේ භාවනාවට මානසික මේ පාස් විපාක ලබා දෙන්නේ. ඒක තමයි ඩ්‍රිල් එක. නමුත් මේ ට්‍රෙන්ඩ් එක යනවා දිගින් දිගට. හොඳයි දැන් 6යි වෙලාව අපි 8 9ට වාඩි වුණේ. නාපව යන්න ඕන. හොඳයි එහෙමනම් මම හිතන්නේ අපි අනිත් දවසේ ආය හම්බ වෙන්නේ 22 22 හරි. ඒ කියන්නේ මාර්තු අප්‍රේල් මැයි මැයි 22 මැයි 22 අපේ මාසෙ ඒ විතර ෆුල් ඩේ එකක් යන. මැයි මාසෙ 22. ඒක නිසා අප්‍රේල් මාසෙ අපි නැවත හමු වෙන්න වෙන්නේ මේ ගමනක් නිසා. ඉතින් අද දවසෙත් අපි සැලසුම් කර පරිදි හිතාගත්ත පරිදි කාර්යතරකින් බාධාකින් නැතුව කටයුතු සිද්ධ වුණා. ඒ නිසා පෙනී නොපෙනී උදව් කරපු සීල දෙනාටම ඒ කොසලේ අග්‍ර කොටසේ හිමි වේවා ඒ සීල් දෙනා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි නමින් මේ පරිලෝකීය යම් කිසි කෙනෙක් මෙවැනි කුසල් අපේක්ෂා කරනවා නම් ඒ සීල් දෙනාමත් අපි විසින් මේ මුදිතාවේ යුක්තව යොමු කරන කුසලයේ දකිත්වා දැකලා සාදු කියලා අනුමෝදන් වෙත්වා. අපාපටත් මේ කියන ගැටලුවෙන් ගැලවිලා යථාභෝධි ලබා ගැනීම පිණිස අවසාන සාන්ත සුන්දර වූ නිවන ආબોධ කර ගැනීම පිණිස මේ කුසලයේ 100 අපාපට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා. ඒ අදහසින් අපි ඊත්තාවතා ചാති ගාථා සජ්ජහනා කිරීමේ දවසේ වැඩ කටයුතු නිමාව සටහන් කරමු. ඊත්තාවතා චනම්මේහි සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා භාවතාචරම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එක්කාතාචරම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා රක්ඛන්තු ශාසනං ආකාශත්ථා චුම්මත්ථා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්ථා චුම්මත්ථා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමු සතං සමාදමු හෝතු යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමු සතං සමාදමු හෝතු යාව නිපානපත්තියා විනා පුඤ්ඤ කම්මේන මාමි පාය සමාගමෝ සරණං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය සාදු සාදු සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti ශබ්ද සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාති සමිච්ඡතු සත්‍ය සිද්ධාන්ත සම්පතක